ශ්‍රී ලංකාන් දාස් පක්ෂත් එක්ක අපිට ගිවිසුමකට එන්න පුළුවන්. ඒක ඉතින් අපි බාර කරන්න ඕනේ. ශ්‍රී ලංකාන් දාස් පක්ෂ කිව්වොත් නෑ අපි කවුරුවත් එවැනි ගිවිසුමකට එකතු කරගන්නේ නෑ කියලා. ඒකෝට විතරයි අපිට වෙනම තරඟ කරන්න වෙන්නේ. අපි අන්තිම මොහොතේ බලන්නේ QNP විරෝධී ඡන්දයකට තියාග. ශ්‍රී ලංකාන් දාස් පක්ෂය වෙනම පක්ෂයක්, අපි වෙනම පක්ෂ, අපි වමේ ගලනද මාවතේ අපි නමුත් දෙවල එකලත්වයෙන් අපිට ගිවිසුමකට එන්න පුළුවන්. අපි ගිවිසුමකට එන්න ඕන. නැත්නම් අපි බෙදුවොත් QNP දෙන්න.